ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුල්ම සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය මුල් කරගෙනයි මේ දේශනා මාලා පවත්වාගෙන ආවේ. අපි මේ සූත්‍රයේ සෑහෙන කොටසක් දැන් ගෙවම් කරලායි තියෙන්නේ. ඒක නිසා පළපුරුදු පිරිසකට බණ කියනවා වාගේ ඒ ගෙවම් කරගෙන ආව කොටස් වල ආభాෂය ඇතුවයි අපිට මේ දේශනා මාලා ඉතුරු ජවනිකාව ඉතුරු දේශනාවක් පවත්වන සිද්ධ වෙනවා. අපි පසුගිය වාරේ වෙනකොට මේ ලෝකයේ බුදුහාමුදුරන්ගේ බුද්ධඥාණයට පෙනිච්ච මේ දෘෂ්ටි මේ වාද මේ මත වාද 62ක් පිළිබඳව එක එක පැතිවලින් විශේෂයෙන්ම මේ දෘෂ්ටි වලින් ගැලවිලා විමුක්තියක් ලබන යෝගාවචරයේ පැත්තකින් නැත්නම් සම්්‍යද්දෘෂ්ටික කෙනෙක්ගේ පැත්තකින් තේරුම් ගන්නට පෙන්නමින් තමයි මෙතෙක් අපි අඳ ගහගෙන ආවේ. ඉතින් ඒකේ සත්‍යදීකවේ යේතේ සමනක් ආත්මනා සාස්තතා සස්තවාදා සස්තං අත්තානංච ලෝකංච පඤ්ඤා වෙන්ති චතුයි වත්තුයි කියලා මේ සාස්වත දෘෂ්ටිය නම් වූ සත්‍යයේ කියනවා අය ලෝකයක් විතර පවතිනවා අය ආත්මෙන් ආත්මයට යන ආත්මයක් තියෙනවා ආදි වශයෙන් මේක දිගට යන සදාකාලික වාදයක් කරුණු හතරක් නිසා පනවන බව පෙන්වලා දුන්නා. ඒ පෙන්වලා දෙන්නේ මේ මූලික සීල ආදී කොටස් හොඳට විස්තර කරලා. ඒ වාගේ ඒ කුබ්බන්ත වාද, අපරන්ත වාද, සංඤී වාද, අසංඤී වාද, නේව සංඥානා සංඤී වාද, උච්ඡේද වාද, ditth ධම්ම නිබ්බාන වාද කිය මේ 62ක්. ඒ කියන්නේ කියන්න පුළුවන් තාක් මේ මනසේ ගැට මනසේ හැදෙන්න පුළුවන් පටලැවිලි මනසේ හැදෙන්න පුළුවන් දෘෂ්ටි විස්තර කරනවා විස්තර කළා ඒ අපි ගිය පාර නැත්නම් ගිය සති කීපේ පටන් අරගෙන විස්තර කරන්න යෙදුනේ මේ මොන දෘෂ්ටියට වැටුණත් නැත්නම් මේ මොන ක්‍රමයකට සම්මිය දෘෂ්ටියෙන් ගිලිහි ගියත් ඒ පුද්ගලයා අපස්සං අජානං සංනාගතානං පරිතහිත දිත්ථාන්විත මේව කියලා පොදු දුර්වලතාව දුර්වලතා රාශියකට අයිතිවාසිකම් ලබනවා. සෑම දෘෂ්ටියකට වැටෙන්න නම් ඒ කියන කාරණේ නොදක්නා නොදන්නා කෙනෙක් වෙන්න ඕනේ. දන්නා දක්නා කෙනෙක් කවදාකවත් වැරදි දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. ඒ නොදක්නා නොදන්නාකම නිසාම මුළු සහාත්පකින් මේක දැක්කේ නැති නිසාම මේක අල්ලබදා ගන්න යනවා કૃષ્ණාවේ. કૃષ્ණා ගතිකයි. පරිතහිත විපණ්ඩිත මේව. මේක ශස්ත භාගයක් නිසා බයක් නිසා සැලෙන මනසක් නිසා ඇතිවෙච්ච විපරිආශයක් තමයි මේ දෘෂ්ටිය කියලා කියන්නේ. වාදේ කියලා කියන්නේ. ඒක අපේ මෙතෙක් මේ කියපු වචන හුඟාකේ තේරෙන්නේ නැති ගැඹුරු වචන නිසා අපි ජලපෙන සාමාන්‍ය ලෝකයේ පවතින නිදර්ශනයක් විදිහට ගත්තොත් තල් ගහක් යට බුදියාගත්ත ආවා තද බල නින්දේදී අර තල්ලත්තක් උඩ බෙලිගෙඩියක් වැටිච්චහම ප්‍රස්ත භාවයටපත් වුණා. සැලෙන මනසෙන් අවදි වෙමින් පවතින මනසට ඒ හාවගේ මොලේට කල්පනා වුණේ අහකට ලිගෙන එනවා කියලා. එතනින් පස්සේ ආ පිටිපස්ස ආරලා බැලුවේ නෑ සීක්‍රයෙන් අහසෙන් ගැලවීම පිණිස දුවන්න පටන් ගත්තා. ඒ සහාව යම්තාක ඒක ඇදහිල්ලේ. ඒක වෙච්ච සිද්ධි ඒක ඇත්ත සිද්ධින් කියලා දුවන්න ගත්ත නිසා මේ මින්න ඇහුවේ නෑ මොකද කියලා යම් යම් විදහායන් ආතකට වෙනවා කියනකොට මේ මිනිහත් පස්සෙන් වටන මිසක් කතා කරන්න වෙලාවක් නැහැ දැන් අහක පෙරලෙනවා. මේ මිනිහා යනකොට ඊගාවට මුවාවත් ගෝනාවත් අලියාවත් කොටියාවත් කිසිම කෙනෙක් ඇහුවේ නැහැ ආතප නිසා දුවන්න බලන්න. නමුත් ඒ හාවා මේ වැඩේට පෙළඹුණේ ඒ පරිත්‍යාගයක් නිසා නැත්නම් ත්‍රස්ත භාවයක් බයිච්ච නිසා. ඉප්පන්දිතයක් නිසා නැත්නම් හිතේ නිශ්චල විවේක මනසකින් ගත තීන්දුවක් නොවෙන්න බව ඒ දුවන එකයි කටහඬ දුවන එකම වල් හතකටවත් තේරුනේ නැහැ. මොකද ඒ ඇත්තොත් හැම තිරසනෙක්ම ජීවත් වෙන්නේ ත්‍රස්ත භාවයේ. කවුරු හරි ඇවිල්ලා මාව මරාගෙන කයි. ඒකයි සත්ව අතර දීචිත්වත්තේ තියෙන හැම කෙනාම මේ පරිසරයේ හැංගෙන්න සුදුසු හමක් හදාගෙන ඉන්නේ මොකද හැම වෙලාවෙදීම එහෙම නැත්තම් මැරෙන්න වෙන්නේ ලොකු එකාගේ හක්කේ. එයා හැංගිලාමයි ජීවත් වෙන්නේ. බයෙන්මයි ජීවත් වෙන්නේ. වගේම සැලෙන මනසකින් ජීවත් වෙන නිසා අපේ ලෝකේ ඉන්න දාර්ශනිකයෝ වාගේ සියලු සත්‍යෝ ගැඹුරු දාර්ශනිකයෝ. මුත් හැම වෙලාවෙම කල්පනා කරන්නේ දර්ශනය අනුව තමයි පණ රැකගන්නේ. නමුත් ඒ අතර ඉන්න ඒ සත්තුන්න බය නැති එකම ගතා සිංහයා ඌට එහෙම බයක් නැහැ. ඌගේ අනිත් උන්ට බය තිබුණාට සිංහයාට මොනම කෙනෙක්ගෙන්වත් බයක් නැහැ. ඒ නිසා සිංහයා දැක කලේ කඩාන දුන ගමගේ රට වැසියෝ. මොකද හිත බලලා කොහෙද කියලා අහනකොට තමයි කිසි කෙනෙක් නැහැ සිංහයාගේ බහට උත්තර දෙන්නවත් මොකද අහස කඩාන වැටෙනවා වගේම කඩාන වැටිලා තමයි සිංහයා කඩා වැටෙන්නේ. නමුත් සිංහයා ආපහු ඔක්කොම අඬ ගන්න කියලා බලනකොට අර අඩනින්දේ හිටපු හාවට කල්ලත්තරුට ගෙලිගෙඩියක් වටච්චාම තියෙන හත් දෙනිකා තමයි මේ කැලේ කඩාන දුවලා අද ඔය ලෝකේ තියෙන සෑම දර්ශනවාද ඒ වගේම විද්‍යා විෂයන් ඒ වගේම ඔය තියෙන මති මතාන්තර තේරතම සර්වඥන් වහන්සේ ඇර අනේකුත් සෑම ශාස්ත්‍රූන් වහන්සේලා යයි තමා විසින් කියා ගන්නා ලද ගෝලයන් විසින් කියන ලද සියලු දෙනාම අර බොරුවට දූප ඇත්ත නෙවෙයි හාවා වාගේ ඇත්තටමයි දුවලා තියෙන්නේ. නමුත් කිසිම කෙනෙක් ආපහු හැරිලා සිද්ධිය වෙච්ච තැනට කියලා බලන්න තරම් පෞරුෂත්වයක් තිබිලා නැහැ. ඉතින් ඒ නිසා සරුවචනන්සේ දේශනා කරනවා මේ දෙසතක් මිත්‍යා දෘෂ්ටි සේරම අජානං අපස්සං තණ්හාගතානං පරිතසිත විභංගිත මේවා. නොදැක්ක නොදැන්න තෘෂ්ණාගතිකව සැලෙන මනසකින් සා බයට කරන කතා ප්‍රලාප මේක මහ භයානක ප්‍රකාශයක් සර්වඥාන්සේ වගේ කෙනෙකුට ඇර සදේවකස්ස ලෝකස්ස සමනස් ප්‍රාඥනස්ස සස්සමනක් බ්‍රාහ්මණියා පජාය කියන දෙවියන් සහිත මරුන් සහිත ලෝකයේ දේව ප්‍රජන් පිරිස් දේව මිනිස් සහිත ප්‍රජාව සහිත සමනක් බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ සර්වඥාන්සේ පවත්තන මේ અભීත හිංගනාදයක් මේ සෑම දර්ශනපතයකටම හේතු වෙලා තියෙන පරිතසිත විප්‍රහන්දික. බයටත් සැලෙන මනසකට. අද ඒ විදිහට මේ 62ක් වාද පිළිබඳව ඒ නිගමනය මේ බයට සැලෙන මනසට කරන ප්‍රලාප කියලා අද ඒ වාක්‍ය වෙනවතර රෝචන සඳහන් කරනවා අත්තත්හිස යේතේ සමනක් ප්‍රාක්‍මනා රස්සත වාදා තස්සතං අත්තානන්ත ලෝකංච පඤ්ඤාපෙන්ති සතුයි වත්තේ තදපි තස්සපච්චා කියලා. මහන්නේ යම්මේ සමනක් ප්‍රාක්ෂණයන් පින් ඇති සමනක් ප්‍රාක්ෂණ ඔය දිනදා වේල හොයා ගන්න බැරි පහ කාත් වල රණ්ඩු කරන පිටස නෙවෙයි මුදතෝම අරණ්‍ය ගත වෙලා බණ භාවනා කරන නීවර ධර්ම යටපත් කරලා භාවනාවේ සෑහෙන දියුණුවක් ලැබපු ඒ පින්වත් සමනක් ප්‍රාක්ෂණයන් පවා මේ ලෝකයේ සදාකාලිකයි කියලා සස්වතවාදයට වැටෙනවා ඒකල මේ ලෝකේ සදාකාලිකයි මම සදාකාලිකයි ආත්මේ සදාකාලිකයි මම මාගේ ආත්මේ කියන බොහෝම ගැඹුරින් මේ සාසත දෘෂ්ටිය නොමරෙන ආත්මයක් පවතින බව පරමාත්මය සහ ජීවාත්මය වශයෙන් ප්‍රකාශ කරනවායි කියලා කියලා උන්වහන්සේ මේ මේ මේ මත ප්‍රකාශ කරන කට්ටිය ඉස්සරණන් කිව්වේ නොදක නොදැන තණ්හාගතව බයට ත්‍ස්තවාදයට ත්‍ස්තයට සැලෙන මනසින් කිව්වයි කියලා. මෙතන කියනවා ඒ උනත් එයත්ෝ කියන්නේ අස්ථානගතව නෙවෙයි. අහේතුකව නෙවෙයි. අතගානේ නැතුව නෙවෙයි අතගාලමයි කියන්නේ සහේතුකමයි කියන්නේ ස්ථානගතමයි කියන්නේ සදපි පස්සපච්චාගේ මේවත් ඒකට ප්‍රකාශ කරන්නේ ස්පර්ශයක් ඇතුවම අර හාව නිකම්ම නිකන් සීනකින් බය වෙලා නෙවෙයි දිව්වේ ඇත්තටම තල්ගෙඩිය වැටිලම තියෙනවා මේ මේ බෙලිගෙඩියක් වඩා දෙන තල් අතර එහෙම නැතුව නෙවෙයි ඒ ස්පර්ශය ඒ සිද්ධ වෙච්ච සිද්ධිය පෙන්න ගන්න බැරි වුණා නම් සිංහයාට කවදාකවත් හාවට හේතු ගන්නන්න පුළුවන් කමක් වෙන්නේ උඹ නිින්දේ ඉන්නකොට බයටයි මේ දිව්වේ කියන එක. හොඳ වෙලාවට කා බෙලගිදී තිබ්බා. දෙලිගේ යතේ තල්ලක්ක් තිබ්බ නිසා හාවට දාගන්න පුළුවන් වුණා. මම දුවලා තියෙන්නේ නිකම්ම හීනෙන් බය වෙලා නෙවෙයි. හේතුවක් තියෙනවා. අන්න ඔය හේතුව දන්නේ නැතුව අනිකුත් වාදවලට බනින්න ගියාම ඉතින් මිනිමරු රණ්ඩු ඇති වෙනවා. ඒත් ඒක පුත්‍රිකව ගන්නවා. මම මේ අහේතුකෝ කරන්නේ මම බබෙද්ද මම කිරිබොන කෙනෙක්ද මමත් කතා කරන්නේ හේතු කාරණා ඇතුළු නෙවෙයි කියලා අර ඔප්පු කරන්න පුළුවන් කාරණා පැත්තකදීදී අපේ මත අපේ වාද අස්ථානගත වෙන නිසා සර්වඥාන්සේ කවදාහක්වත් ඒ මතවාද ඉදිරිපත් කරන ශ්‍රමණක් රාක්ෂමණියෝ මේ අහේතුකෝ කතා කරන බව කියන්නේ ස්පර්ශයක් ඇතුවමයි කියලා කියනවා. මෙන්න මේ පාඩය හදපි පස්ස පත්‍ය අයත්ත් ඒ කතා කරන්නේ යම් කිසි අත්දැකීමක් ඇතුවයි පාදනමක් ඇතුවයි කියන එක දෘෂ්ටි 62කටම පාවිච්චි කරනවා. ඉතින් අද අපි මේ පැයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ශ්‍රවණක් ආක්මණයන් විසින් ඇති කරලා සර්වචන් වහන්සේ වැඩ ඉන්න කාලේ 62ක් දෘෂ්ටි තිබිලා ඒ දෘෂ්ටි නිසා යත් සංසාරයට බැඳුනා. සර්වචන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය උනේ මේ 62ක් වූ මිත්‍යා දෘෂ්ටි ගලවලා බ්‍රහ්මජාලේ ගලවලා බ්‍රහ්මත්වයේ ඉක්ම කරලා ආර්යත්වයට අනේකයි. භ්‍රම පදේ ඉක්මන් කරලා ඉක්මවලා ආර්ය පදයට යන එකයි. සමහරට මේ ආර්ය වංශයටත් භ්‍රම වංශය කියලා කියනවා. ආර්ය පදයටත් භ්‍රම පදේ කියලා කියනවා. නමුත් භ්‍රමත්වය කියලා කියන්නේ ඒ වෙනකොට තිබුණු හොන්තම වාද ටික. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ මේ භ්‍රම ජාලය නැත්නම් භ්‍රම ජාලේ බැඳිලා ඉන්න මේ කාමගත සත්තු ගලවලා දාන්නයි. ඒ නිසා උන්වහන්සේ ඒකක්වත් පුද්ගලවාදයෙන් බණින්ද දොස් කියන්න ගන්නව නෙවෙයි රෝග මූලය හොයන්න ඇයි මේ කියන්නේ හැම කෙනෙක්ම ස්පර්ශයේ ඇතුවමයි මේ කතා කරන්නේ කියලා. ඒක නිසා මේ ස්පර්ශය අතුවාව අපේ අර්ථකථාව සඳහන් කරනවා ඒක වේදනා ස්පර්ශ කියන දෙකම දානවා. ඉංග්‍රීසි පරිවර්තනයේ බොහෝ වෙලාවට සඳහන් කරන්නේ ස්පර්ශය පමණයි. අපිට කවදාකවත් දුකක් ඇති වෙන්නේ නැහැ ස්පර්ශයක් නැතුව. ස්පර්ශ කරපු ටික පමණමයි දුක්ඛ සත්‍ය වෙන්නේ. අපිට ස්පර්ශ වෙන්නේ නැති කොච්චර දේවල් ලෝකේ තිබුණත් ඒක අපිට සමුදේ සත්‍ය වෙන දුකට හේතු වෙන්නේ නැහැ. ඒක අපිට අයින් කරන්නත් බෑ. ඒ නිසා අපේ Nirodhe නැත්නම් අපේ නිවන රැඳිලා තියෙන්නේ අපිට මේ පේන, ඇහෙන, ස්පර්ශ කරන ටික මතමයි. ඒ මත නොදැක නොදැන්න සංහාගතව බයෙන් සැලෙන මනසින් බලන් ඉපා. ඒ ටික දැක ගන්න ඕනේ දැනගන්න ඕනේ තෘෂ්ණාවෙන් තොරව මේකේ ස්පර්ශය ලබන්න ඕනේ. ඊගාට ඒව පිළිබඳව බය වෙන්න නරකයි ඒව පිළිබඳව සැලෙන මනසකින් බලන්න නරකයි. ඒක නිසා අපි භාවනා පැත්තට මේක දැන් මේ දීපු පසුබිම මත වාදේශනාව තව ඉදිරියට විකාශනය කිරීම සඳහා මේ භාවනා පැත්තෙන් ගත්තොත් අපි හිතමු අපි ආනාපානය කියන ස්පර්ශය වායෝ පොත්බ්බ ධාතුව කියලා යොකට කියන්නේ. වායෝ ධාතුව ඇති හැපෙන ගතිය, ස්පර්ශ වෙන ගතිය ඕක ධාතුවක් වශයෙන් නැත්නම් මූලික දේ වශයෙන් ගන්න ඕක මත භාවනා කරනවා. භාවනා කරනකොට මුලින් මුලින් හරි අමාරුයි මේ වායෝ පොට්ටබ්බ ධාතුව මතම හිත පවත්තන ඉන්න මොකද මේ හිත ඇහැට දුවනවා රූප විෂයෙහි කනට දුවනවා ශබ්ද විෂයෙහි නාසයට දුවනවා ගඳ සුවඳ විෂයෙහි කටට දුවනවා මේ රස මිහිර නැත්නම් කතා ස්වරූපේ තමයි කයට දුවනවා පහස විෂයෙන් හිතට දුවනවා කැමැති රුචි මතිමතාන්තර විෂයෙන් ඔක්කොගෙම බේරලා මේ කාය විෂයෙම කායෝ කායानुපස්සනාවෙම වායෝ පොට්ටප ධාතු නතර කරනවා කියන එක මේ කැලේ නිසින්ින්ද කකා ආයුධකු වල් කුළුමි හරගේ දිනල්ලා ගම්මැද්දේ වැන්දා වාගේ මහ විශාල පෙරලියක්. ඒක තමයි යෝග ජීවිතේ මුල්ම අමාරුම කොටස. ඇත්තටම කියනවා නම් ඕකමයි හැබෑ පරිවර්තනය. ඒකමයි අමාරුම දේ. ඉතින් මෙතන ඉන්න පිළිස යකින් ගොඩාක් සතුට වෙන්න පුළුවන්. මේ අත්තු ඒක පන්නලා ඉන්නේ. ඒක හැබැයි දන්නේ නැහැ දැන්. අපි ඉන්නේ මේ වගේ තාමත්ම දුෂ්කර දේ පන්නලා කියන බව හුඟ දෙන දන්නේ නැහැ. ඒ නිසා තාමත් අර මේ පුංචි දරුවෝ මල මුත්‍ර අත ගන්න වාගේ ඒ අඩුපාඩු වැඩ කරනවා. නමුත් අපි දැනගන්න ඕනේ මේ වගේ තැනට ඇවිල්ලා භාවනා කරලා මෙහෙම දිග දිගට ඉඳ ඉසේ මෙසේ ලේසි වැඩක් නෙවෙයි. අපි මේ දුෂ්කර කෘත්‍ය හැමාරයි. ඒක නැවත නැවත මතක් කරගන්නේ මොකටද? සද්ධාව වඩා ගන්නයි. කුසල ඡන්දේ වඩා ගන්නයි. ආන ඒ විදිහට යම් විදිහකට අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් ඉතින් ආයි බය වෙන්න දෙයක් නැහැ භාවනා ජීවිතය ගැන හෝ පැවිදි ජීවිතය ගැන හෝ අරණ ජීවිතය ගැන. නමුත් බලන බැලමට නම් මූණ ධානය උඟ දෙනේ පය වෙලා ඉන්නේ. මුදේ පාණ්ඩු රෝගීන් වගේ මේ අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන්කම තියෙද්දි ඒ මතු මැත්තේ විශාල ප්‍රශ්න තියෙනවා කියන්නේ. අපි බලමුකෝ මේක සාකච්ඡා කරන යාට මොකද වෙන්නේ කියලා. හොඳයි අපි හිතමු යම් ආකාරයක මෙතන ඉන්න බොහෝ දෙනෙක් වාගේ Taman ගත්ත අරමුණේ හිත පවත්වන්න පුළුවන් කියලා. මේ පවත්වගෙන යනකොට ස්පර්ශයට මොකද වෙන්නේ? ඒක සර්වඥාන්සේ සතිපට්ඨාන සූත්‍රයේම සඳහන් කරනවා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති මේ ආස්වාද ප්‍රසවාසයේ දීර්ඝව හෝ ඇතුළට ගන්නේ ඇතුළට ගන්නා බව දැනගනි ප්‍රසවාසයේ හෝ දීර්ඝව කරන්නේ දීර්ඝව පස් පිට කරන බව දැනගනි කියවකට බොහොම ලස්සන ගැමි එහෙම නැත්නම් මේ දේශීය ඌරුවට යන වචන ටිකක් අපවත් ඉච්ච නායක සමාජයේ ප්‍රකාශ කරනවා නාස්පුඩු පුරවාගෙන හුස්ම රැළ ඇතුළට වෙනවයි කියලා නාස්පුඩු පුරවාගෙන පීරාගෙන හුස්ම පිට වෙනවා. ඔකට අපි කියනවා ස්පර්ශය හොඳයි, හැප්පෙනවා හොඳයි, හැපීම හොඳයි, තේරෙනවා හොඳයි කියලා. නමුත් මේක මේ විදිහටම ආනාපානෙ මෙහිත තියාන කය හොල්ලන්නෙත් නැතුව සද්දාවට කලබල හිත කරගන්නෙත් නැතුව පරිමර හිතවිලි ආවට ඒකෙන් හිත නරක කරගන්නෙත් නැතුව ඕවා ස්වරූපේ වොම තමයි පුළු පුළුවන් තරම් මගේ හිත ආනාපාන ධානයෙන් තෝන්නේ කියලා ගිහිල්ලා අපි හිතමු සියල්ල සතුටින් සිය සිදුවෙන අවස්ථාවක මේ හුස්ම රැල්ල කෙටි උණයි කියලා රසංවාස සන්තෝ රසංස සාමීති පජානාති රසංවාපස්ස සන්තෝ රසංපස්ස සාමීති පජානාති රස්වව නැත්නම් සීතිවව සද්දිගල තුමුණු ආනාපාන දැන් සිද්ධ වෙනවා රස්වව නැත්නම් සීතිව අර දිගට තිබුණු ප්‍රසආදේ සිද්ධ වෙනවා කියලා දැනගන්නකොට මේකෙන් කියන්නේ ස්පර්ශය දැනීම හැපීම දැන් තුනි වෙලා දැන් සියුම් වෙලා මේ තුනී වීම ස්පර්ශාගේ තුනී වීම දිගින් දිගට දිගින් දිගට ආනාපානයේ ඉඳ ඉඳ වෙන බව සර්වඥාන් වහන්සේට සත්‍ය දක්ෂේ පැහැදිලි. ඒ නිසා උන්වහන්සේ මේක ප්‍රතිපදාවක් වශයෙන් උදේටත් වාඩි වෙන්න, දවල්ටත් වාඩි වෙන්න, හැන්දෑවටත් වාඩි වෙන්න ආදී වශයෙන් පුළුවන් තරම් මේ එක ස්පර්ශයයි වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්පර්ශයමයි නාස්පුඩු පුරවාගෙන හුස්ම ඉහළට යන පහත යන ගතියමයි දිගට ස්පර්ශය සංසිඳවන්නේ. මේ ස්පර්ශයේ සංසිඳනකොට සංසිඳනකොට සංසිඳනකොට අපි මේ ලෝකේ දැනගන්නා වූ මේ ලෝකේ හඳුනා ගන්නා වූ නැත්නම් ලෝකයයි කියා ගන්නා වූ මේ රූප ධර්ම වායෝ පොත්බ ධාතු හෝ පඨවි ආපෝ තේජෝ වශයෙන් කියන මේ සියලුගේම සංසිඳීමක් ඇති වෙනවා කොහොමද ඒ කියන්නේ සබ්බ කාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති වශයෙන් අර වායෝ පොට්ටබ්බ ධාතුවේ සංසිඳීමක් වායෝ පොට්ටබ්බ ධාතුවේ සියුම් භාවයට පත් වෙනවන මුළු කයෙම තියෙන හතර මහා භූතයන්ගේ සංසිඳීමක් සිද්ධ වෙනවා. ඒක යෝගාවචර නොදක බැරි වෙනවා. මේ පරියන්ක එහෙම මැටි පිටක් තිබ්බා වාගේ හිතින්න පටන් ගන්නවා. දැන් එළිදි කල මේ චංචල කම්පන නැතුව සංසිඳිත පටන් ගන්නවා. මේ විදිහට මේ හතර මහා ධාතුන්ගේ නැත්තම් ලෝක විවහාරේ නැත්තම් අපේ භාවනා පාරිභාෂිත ශබ්ද මාලාව විදිහට රූප ධර්මයන්ගේ සංසිඳීම වෙනකොට වෙනකොට රූප ධර්මයන් විශේෂ විචිත්‍රතාවය නැති වෙනකොට රූප ධර්මයන් විශේෂ සිද්ධි බහුල භාවය නැති වෙනකොට රූප ධර්මයන් විශේෂ සමනල වර්ණ නැති වෙනකොට හිත හිතට කොටු වෙනවා එහෙම නැත්නම් නාම ධර්මයන් දිහාට නොගොහින් පරිකටයටපත් වෙනවා රූප ධර්මයන්ගේ ස්පර්ශ තුනී වේගන තුනී වේගන තුනී වේගන යනකොට නාම ධර්මයන්ගේ දිහාවට ලෝකෙකින් බැරි වෙනවා. වේදනාවල්, චිත්තානුපස්සනාවල්, ධම්මානුපස්සනාව ධාත හිත හිමීට හිමීට හිමීට යනවා. ඔන්න ඔතන තමයි යෝග ජීවිතයේ වැඩි වියපත් වෙන තැන. ඉස්ලාම තියෙන අර එකතන තියෙන බණ භාවනා කරනව අරණ්‍ය ගත වෙන්න, පැවිදි වෙන්න, ගුරුරෙක් ආශ්‍රය කරන්න, කර්මස්ථානයක් ආශ්‍රය කරන්න පුරුදු වෙනවා. අමාරු කොටස ඒක තමයි නමුත් ඒක කරනකොට සාර්ථකත්වයේ මැනින්නේ කොහොමද? මේ පටන් ගන්න ස්පර්ශය එන්නේ එන්නේ තුනිය. ස්පර්ශය තුනී වේගන තුනී වේගන යනකොට ස්පර්ශය නැති වෙන්නේ නැහැ. ස්පර්ශය වෙස්මාරුකෝද. රූප ධර්මයන්ගේ නාම ධර්මයන්ට වෙනස් වෙනවා. කරුවචන් වහන්සේගේ භාෂිතයෙන් ගන්නකොට රූපයාගේ පස සම්පස්සයක් නාමයාගේ අදිවචන සම්පස්සයක් කියලා මේ නාම රූප දෙකට ස්පර්ශ જાති දෙකක් තාමත්ම රළුවට විස්තර කරනවා ඒක නිසා අර හුස්ම නාස්පුඩු පුරවාගෙන යන හුස්මේ පටිඝ සංපස්සේ කියන හැප්පීම පටිඝය ගැටීම නාසයේ එක තැන තියෙන හුස්ම ගමන් කරනවා එතකොට ගැටීමක් ඇති වෙනවා නාසයේ සීතල හුස්ම ගන්න රස්තිය එතකොට ගැටීමක් ඇති වෙනවා ඔය ආදි වශයෙන් මේකේ තියෙන මේ පටිඝය පටිඝය කියලා කියන්නේ සාමාන්‍ය වචනෙන් නම් තරහව බද්ධ වෛරය කියන එක මෙතන ගන්න තියෙන ගැටීම තමයි රූප ධර්මයන්ගේ තියෙන්නේ. රූප සංසිඳනකොට සංසිඳනකොට රූප ධර්මයාගේ අත්දැකීම අඩු වෙනකොට අඩු වෙනකොට සුකුම භාවයටපත් වෙනකොට නාම ධර්මයයි තෝරනවා. ඒක සෞඛ්‍ය සම්පන්න වැඩක්. බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් යෝග අවචරය ස්ථිර තැනකින් අනිශ්චිත තැනකට ගියා වාගේ. හයිය තැනකින් සැලෙන තැනකට ගියා වගේ. දන්නා තැනකින් නොදන්නා තැනකට ගියා වගේ ඉතින් දෙපර බලන. ඉතින් වටපිට බලන. දැන් මොකද කරන්නේ? කොහොමද මේ කමඨාන දැන් කම විපස්සනාට හරවන්නේ? දැන් ගුරුවරයාට කියලා කියන්න ඕනේ. දැන් මම මොකද කරන්න ඕනේ කියලා ආදි වශයෙන් අර නිසින්ින්දේ වැඩෙන ඒක විසින්ම විකාශනයේ වේගෙන නාම ධර්ම තිබියදී නාම ධර්ම දමා ගන්නවා උඩක් වේ. සැක ඇති කරගන්න. බය ඇති කරගන්න. අර පරිතසිත විපංජිත එන්න පටන් ගන්නවා. ආනේක නොවීම පිණිසයි සරුවත්තරන්සේ කල්ලාතුව මතක් කරන්නේ මේ ස්පර්ශය තුනී කරන තුනී කරන තුනී කරන යනකොට මේ ලෝකයේ තියෙන රූප ධර්මයන් વિશે ඇති බැඳීම ආසාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇඟට නොදැනි තුනී වෙනකොට හිතේ චකිත බවක් නොදන්නා ගතියක් සැලෙන ගතියක් එනවා. ඇවිල් ඉවර වෙලා අර රූප ධර්මයාගේ නාම ධර්ම වලට මාරු වීමේ වැඩ පිළිවෙල හෙලෙත් ආඩු කරනවා. කිසිනින්ද වෙන්න දෙන්නේ එහෙම වෙනවා නම් තේරෙන්න පටන් ගන්නවා රූප ධර්ම ගොරෝසු තාක්කල් ඝන බහල දුක්ඛයක් හිතේ තියෙනවා. රූප ධර්ම තුනී වෙන්න වෙන්න දුක තුනී වෙනවා. රූප ධර්මයන්ගේ ගෙවි යෑමත් එක්කම දුකේ ගෙවි යෑමක් සිදු වෙනවා. මෙන්න මේ රූප ධර්මයන්ගේ ගෙවි යෑම සිදුවෙන වෙලාවේදී අපි කියනවනේ ඒක නාම ධර්මයන්ට මාරු වීමක් ස්වරූපෙන් වෙන්නේ කියලා. ඒකට බය වීම තුලින් අපි මොකද්ද කරන්නේ? ආය හයියෙන් උස්පලන්නේ. ආය ඇත්තේ කරලා හරි බලනවා මේ කය තියනවාද? කුඩු කෑල්ල කටේ ඇඟේ තියනවාද? දකුණු කෑල්ල තියනවාද කියලා ආයතර රූප ධර්මම ඇසුරු කරන ගතිය, සරණ යන ගතිය අර නුපුරුදු දීගට වැඩි පුරුදු කණවැන්දු මොහොතයි කියන මේ කතාව වායකක් තමයි. ඒ නිසා දුක්ඛ සත්‍ය 100ට 100ක් වරන්දිලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙන රූප ධර්ම මත. ඒ රූප ධර්ම මෙච්චර ලස්සනද, මෙච්චර ක්‍රමානුකූලව, මෙච්චර ධාර්මිකව ගෙවන්න පුළුවන්කම තියෙති. ගෙවලා අධ්‍යකලා තියෙද්දි ඒ බව නොදැන. නැවතත් හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා හෝ ආනාපානේ බලන්න ගිහිල්ලා හෝ එනසෙන් ඇස් දෙක ඇරලා හෝ බය ගති කටිපකටි පහල කරගන්නවායි කියන එක ගහන්න පනින්න දෙයක් නෙවෙයි. රාජාපරාධයක් නෙවෙයි. මේ තමයි අපි අපි ගැන අදහන් නැති ගතිය. අපේ කියන අසත්පුරුෂකම්. ධර්මේ නාහපු ගතිය. ධර්ම සාකච්ඡාවේදී ඇසිය යුතු ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැති ගතිය. කමඨාන් සුද්ධ කරනකොට කිය යුතු දේ මොකද්ද කියලා දන්නේ නැති ගතිය නිසා අපිට හිතෙනවා මේ විදිහට නිකම්ම නිකන් ඔය මොනවක් අපේ ඉන්නතු බලනවට වැඩිය හොඳයි නැගිටලා ගිහලා බුලත් ටිකක් කන්න එක. නැත්නම් තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්න එක කියලා ආයතරයක් අර පෑදිදියට බොරදී එකතු කරනවා. ඒක නිසා මේ සියලුම දෘෂ්ටි සියලුම දුක් ලෝකේ පහළ වෙන්නේ ස්පර්ශය පදනම් කරගෙනයි. සබ්බත්තම් පස්සපච්චා නැත්නම් සබ්බෙන් පස්සපච්චා කියලා හරුවතනසේ මේකේ අඩු ගානේ 10 15 පොලක සඳහන් කරනවා. ඒ ස්පර්ශයේ ගෙවි යන බව දකින්නකොට ඇයි අපිට ඒක නිවනක් බව ඇයි අපිට ඒක විමුක්තියක් බව තේරුම් ගන්න බැරි අපි සංසාරේ පුරාම කෙරුවේ දන්න ස්පර්ශේ එහා පැත්ත මෙහා පැත්ත දම දම ඉන්න එක තමයි. දැන් මේ වෙන්නේ ස්පර්ශයේ ගෙවි යන එකයි. ගෙවි යන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? ආස්වාද ප්‍රසවාසයේ තුනී වෙනවා. කයේ තියෙන දැනීම් තුනී වෙනවා. ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද නොදැනී යනවා. වේලාව නොදැනී යනවා. එතකොට ස්පර්ශයක් තියෙනවා ජීවත් වෙන බවට. නොමැරී ඉන්න බවට. නින්දන කියලා නැති බවට. නමුත් අර වචනෙට නගා ගන්න බැරි සිල් තත්යකටපත් වෙනවා. ආන්න එතකොට මේ ස්පර්ශයේ තියෙන තාක්කල් තමයි දුක දැන් ඉන්නේ Taman කැමැතිනම් දුක් වෙන්න පුළුවන් කැමැතිනම් සැප වෙන්න පුළුවන් වඩා පිරිසිදු වඩා පෑදිගියට කිට්ටු වඩා ප්‍රාග් අවදී වඩා මූලික අවදී කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකට අපි කියන්න පුළුවන් හොඳට බණහාලා හොඳට ධර්ම සාකච්ඡා කරලා හොඳට බහුසූත කෙනෙක් වෙන්න. එතන පෙර සංකාරේ භාවනා කරලා පුරුදු කෙනෙක් වෙනකම් මෙච්චර කුණු සංසාර මෙච්චර අනුන් කරන සියලුම වැරදි කර කර හිටපු මම මේ ටික කාලයක් භාවනා කරනවා භාවනා කර්මස්ථාන වශයෙන් දීපු ආනාපානිය දෙවලා ගෙවපු බව දැනගෙන තව අලුතෙන් ස්පර්ශය පහළ වෙලත් නැහැ තියෙන ස්පර්ශය ගෙවිලා මට දැන් තියෙන මොන තරම් ශාන්තියක්ද මට දැන් තියෙන මොන තරම් සියුම් භාවයක්ද සූක්ෂම භාවයක්ද ස්පර්ශ නැති භාවයක්ද කියලා ඒහි නිමග්න වෙන්න, ඒ සාදර වෙන්න නම් ඉතින් ඒක ඉතින් කියන්න බැරි තරම් පුදුමාකාර සූර දක්ෂ හුරුබෝටි කෙනෙක් වෙන්න ඕන. ඉතින් මේකෙදී මේ ස්පර්ශ තුනී වෙන තුනී වෙනකොට වෙන වෙන දේවල් ගැන මේ මට මෙහෙමයි වෙන්නේ මේ මට මෙහෙමයි වෙන්නේ කියලා පොත් ලියන්න හරි කාට හරි කියන්න හරි හිතන්න පටන් ගත්තොත් ඒ හිතන හිතන ගානේ සිත් වෙන මොකද අර තුනී වීමේ වැඩ පිළිවෙල බාධා වෙනවා. අපි දුරදී ගමනක් යනකොට පහු කරන පහු කරන හැතැම්ම කණුව ළඟ නැතරලා හැතැම්ම කණුවට වැඳ වැඳ පූජා කර කර මල් පුද පුද ඉඳ ගියොත් අපි දැනගන්න ඕන ගමන නතර වෙනවා. හැතැම්ම කණුව පහු වෙනකොට බලන්න සතුටක් පව හැබැයි නමුත් ඒ කණුවට වදින්න ඕන කමක් නැහැ. ඒ වගේ ස්පර්ශය හොඳටම ගෙවිගෙන යන බව දන්නවා නම් දැක දැක දැන දැන මේ தത്വයට තව කොච්චර මට තව ඉස්සරහට යන්න ඕනද? ඒ නිසා මම තවත් මේ ගත්ත ගැම්ම ගත්ත හැල්ම ගත්ම ඒක මේ මේ එකලස දිගට ගෙනියන්න ඕන කියලා ගියොත් ඒ පුද්ගලයා අන්තිමට මේ රූප ධර්ම වලින් හැල හැපිලි නැති මේ පටිඝ සම්පස්යෙන් තොර හුදුවට අධිවචන සම්පස්සේ සහිත නාම ධර්ම වලට බර තත්ත්වකටපත් වෙනවා. ඉතින් මේක සමත වශයෙන් උත්පත් දකින්න පුළුවන් සමහර විටක සමහරවිට විපස්සනා වෙනම් මේකමයි මූලික මාතෘකාව. ආන්නේ විදිහට බලනකොට අපි මේ ගොඩක් වස්තු එකතු කරගත්තොත් ගොඩක් දුක් වෙනවා. ගොඩාක් දෘෂ්ටි ගත්තොත් ගොඩක් දුක් වෙනවා. වස්තු සම්භාරය නැත්තම් මේ රූප කොටස් දෙවි යන්න යන්න යන්න යන්න යේන යේන උද්දේති උද්දේති සපත්ත භාරෝ උද්දේති කියලා හරුවත් chance මේ කුරුල්ලගේ තියෙන කුරුල්ලා වගේ ගැටි පෙන්වා කියනවා. කුරුල්ලේ කහකට පනිනකොට උගේ කටු බර සහිතව පමණයි උ පනින්නේ. ඒ වගේම තමයි විශ්වක් යනකොටත් යේන යේනේ පක්කමති සපත්ත බහරෝව පක්කමති. වික්ෂුවක් යනකොට පාත්‍රයේ ඉවුරයි ගත්ත ගියා. ආයි මොන දෙයකවත් මේ බැඳීමක් නැහැ. ඉතින් ඒ ගමන සෑහළුයිනේ. ඔය පෞල් සංවිධාන සමිතිය වල ගහලා තියෙන බස් වල දැන් නම් ඒක අඩුයි ගහලා තියෙනවා. වැඩිබර ගමනට කරදරයක කියලා කටෙත් බබෙක් ඉන්නවා, අතෙත් බබෙක් ඉන්නවා, බඩෙත් බබෙක් ඉන්නවා. එකෙකුත් පිටිපස්සේ ඉල්ලගෙන පොතියකුත් සූදානම් බස් එක නැගිට ගියාම මොකද වෙන්නේ? භ්‍රෂ්ටාරෝ දැන්න බෑ. බස් පාන කොහොමම කරන එකක් නැහැ. පොයියත් පස්සේ කොහොමඩක්වත් නැහැ. ළඟම වැටවත් ගහලා තිබුණා වැඩි බර ගමනට කරදරයි කියලා. ඒක භාවනා කරන යනකොට ඔය වැඩි දැනීම් වැඩි ස්පර්ශ ඉන්න ඉන්න දැනගන්න ඕනේ ගුරු විතාම ලාමකයි තාම බොළඳයි. ඒක තුනී වේගන තුනී වේගන යනකොට මේ තුනී වෙන්නේ දුක්කමයි. ඒක දන්නා නම් ඒක අගය කරනවා නම් මේ පුද්ගලයා තුනී කත්වයේ බොහෝ කොට පැවැත්වීමට සෑම සප්පාය කර්මයක්ම සලසලා දෙනවා. ඇයෙනනම් වාඩි වෙලා කල්පනා කරන මොන තරම් පිසු සංසාරයක් පුරා අපි කුණු කෙලස් එකතු කරගෙන හිටියට සර්වචනන්සේ අපේ අතර දීපු මේ කඩුව නිසා අර මෝහ පටල කෙලෙස් එක පාරින් කෙල් කඳක් කපලා දානවා වගේ කපලා දාලා අපිට පිසු තැනකට යන්න පුළුවන් කියලා ඒ යමක් නැති තැන භාවනා යමක් නැති තැන යමක් තියෙන තැනට වැඩිය හොඳයි එතෙන් ගියාට පස්සේ ඒ මොනවාක්වත් නැති හුස්ම ගන්න බවක්වත් තේරෙන්නේ නැති වෙන විදිහට කියනවා ආස්වාද ප්‍රසආස දෙකේ වෙනසවත් තේරෙන්නේ නැති හැපෙන නාස්කුඩුවත් තේරෙන්නේ නැති තත්ත්වයට ගියාට පස්සේ දැන් මම ඉන්නේ අන්නේ වගේ දුකක් වැද ගන්න පුළුවන් තරම් භාජනයක් නැති පිළිසුදු තැනක කෙලින් හිටපු ඉදිකටක් වාගේ ඕකට කොච්චර අබෑට වැක්කිරුවත් එක අබෑටයක්වත් ඉදිකට උඩ හිටින්නේ නැහැ ආ නියම තැනක ඉන්නේ කියලා දැනගන්නවා නම් එතකොට අපිට දැනගන්න පුළුවන් අපි මොනවා හරි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඇල්ලුවොත් තමයි ඒ අල්ලපු ප්‍රමාණයට දුක්කේ. නාල්ලා ඉන්න පුළුවන් තත්වයක් සරුවචන් වහන්සේ සම්මත වශයෙන් සම්්‍යක් වශයෙන් ධාර්මික වශයෙන් අපි පනවලා දීලා තියෙන්නේ නිවනම නොවි මෙපිට සමත වශයෙන් හෝ උන්වයි කියන කාම වස්තු ගොඩාක් අල්ලබදාන හිතුත් ගොඩාක් දුක් ගොඩාක් බය ගොඩාක් හැලෙන ගතිය. මේ කාම වස්තු එහෙම තිබිච්චාවයි ආනාපානය අල්ලාගෙන ඒ ආනාපානයට වාංගු කරලා කාම වස්තු අයින් කරනවා. ඊට පස්සේ ආනාපානයේ සියුම් ආනාපානයට වාංගු කරලා ගොරෝසු ආනාපානය අයින් කරනවා. ඊට වඩා අති සියුම් ආනාපානයට වාංගු කරලා සියුම් ආනාපානය අයින් කරනවා. ඔහොමම කරගෙන කරගෙන යනකොට මේ කියන ස්පර්ශයාගේ දේවා දැනීම දැක දැන දැන දැන කරන්න සිදුවන් පුළුවන් වුණොත් ඒ පුදුරට තේින පටන් ගන්නවා අපි විහිං තමයි මේ දේවල් හිතින් හෝ අතින් අල්ලගන්නේ අල්ලගත්ත පමණට ඒව ගොරෝසු වෙනවා ගොරෝසු වෙච්ච පමණට වෙන දෙයක් පාටපත් වෙනවා දුකටපත් වෙනවා අනාත්මයටපත් වෙනවා අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් වෙනස් වෙන්න දෙයක් නැහැ වෙනස් වෙන්න දෙයක් නැත්නම් දුක් වෙන්න දෙයක් නැහැ ආත්ම වෙන්න දෙයක් නැහැ ඒ නිසා මෙන්න මේ අනාත්ම ධර්මය තේරුම් ගන්න බුදුහාමුදුරෝ දීලා තියෙනවා අනිකුත් ආගම් වලට වැඩිය බොහෝම ලස්සන ගැඹුරු බණපද. අපේ වාසනාවට අවුරුදු 2550 ගිහිල්ලා තාම අඩුවානේ පොතේ තියෙන. ඒ විතරක් නෙවෙයි අපි ඉපදිච්ච මේ අවුරුදු 2500 පෙන්වට පස්සේ වුණ බුද්ධ ජයන්තියෙන් පස්සේ ආචාර්යවරු තුන් හතර පහ දෙනෙක් අඩු ගානේ මේක එලි කරලා දක්වලා තියෙනවා. අන්නේ එලි කරලා දක්වලා පස්සේ භාවනා කරන ආයතනයේ පුදුම රසයක් පුදුමාකාර මේ දිවි ගන්නන සුළු ගැටයක් තියෙනවා. ඒක නෑතක දැන් අවුරුදු ඊයත්ගේ පැත්තේ නැතිව ඈතයි අපේ පැත්තෙන් බලනකොට අවුරුදු 3-4ක වෙලේ ඉඳලා නවීන විද්‍යාවයයි කියාගන්නා වූ ගැඹුරුම විද්‍යාවෙන් දැන් ඒක නැතුව බැරි තත්ත්වයකට ඔප්පු කරගෙන යනවා. සයිසෙක් නිව්ටන්ගේ ධර්මයේදී තිබුණේ භෞතික විද්‍යාවේදී මනින්න පුළුවන්, කිරන්න පුළුවන් ද්‍රව්‍ය වස්තු මත පමණයි විද්‍යාව තියෙන්නේ හිත කියන එක গুপ্ত ධර්මයක්. ඒවට යන්නේ ඒවා මේ මන්ත්‍ර යන්ත්‍රකාරින්ගේ වැඩ. විද්‍යාගාරයකට ගන්න හදන්නේ දිගට පළලට මනින්න පුළුවන් දේවල් ඕන තැනක නැවත කරලා බලලා සාහිතිය කරන්න පුළුවන් දේවල් විද්‍යාව කියන ගියා. බොහොම ජයත මේගොල්ලෝ ගියා. ගිහිල්ලා අන්තිමට අඟහරුවකට යන කම්ම ගියා. නමුත් මේ අතරමැද සමහරු මේ විශ්වයේ ඈතට ගිහිල්ලා විශ්වයේ විස්තර හොයන අතරමැද සමහරු එකම පුංචි වස්තුවක මේ අණු පරමාණු සහ ඒ කොටස් වලට කඩ කඩ බලන්නේ. දෙපැත්තෙන්ම පැටලෙනවා. දෙපැත්තෙන් ගියාට පස්සේ මනුස්ස මනසට අල්ලගන්න බැරි පටලවිලක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ අයිසෙක් නිව්ටන්ගේ වාදයේ දිගේ ම හදාගත් යන්ත්‍ර දිගේ වස්තුවක ඇතුළට ගියැත්තු අන්තිමට ඔය අයින්ස්ටයින් වාදයට ගියාට පස්සේ වස්තු කියලා දෙයක් නැති බව තේරුම් ගත්තා. ශක්ති වශයෙන් වගේක් තියෙනවා ඒ ශක්ති වේලාවක රූප වශයෙන් පේනවා වර එක ශබ්ද වශයෙන් පේනවා වර එක ගඳ වශයෙන් පේනවා වර එක රස වශයෙන් පේනවා වර එක පහස වශයෙන් පේනවා ඒව හැඩතල මාරු කරාට එකම ශක්ති පුංජයක් පමණයි තියෙන්නේ කියලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට එහාට ගියාට පස්සේ ඇක්සලරේටර් එකක් ගත්තට පස්සේ හොයාගෙන කියනවා දැන් මේ අත්තන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය අතර සීමාව මොකක්ද කියලා. දෙයක් ද්‍රව්‍යයක් මැනිය හැක්කක් කිරිය හැක්කක් වඩපත් වෙන්නේ කොයි වෙලාවේද මනින්න කියන්න බැරි තත්ත්වයේ පවතින කොතනද කියන එක බවුන්ඩරි එක සීමාව මරියාදාව දැන් ගැලහිලා ගිලිහිලා විද්‍යාඥයෝ විද්‍යාවේ අසරණ දැන් ඒක නිසා මේ ළඟදී සාම ලෝකෙනේ පත්‍රේ තියෙනවා විද්‍යාව බුදුන් කරණයයි කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඇල්ලුව තමයි දෙයක් වෙන්නේ දෙයක් වුණොත් තමයි තව දෙයක් වාටපත් වෙන්නේ. ඒක තමයි දුක. අල්ලන්නේ නැතුව හිතියොත් වෙන දෙයක් වාටපත් වෙන්නේ නැත්නම් දුකකුත් නැහැ අනාත්මක්. අල්ලනවට කියන තෘෂ්ණාව කියලා. අල්ලන්නේ මොකද තෘෂ්ණාවේ? හරියට දැක්කේ නැති හින්දා. හරියට දන්නේ නැති හින්දා. එකක්වත් හරියට දන්නේ නැහැ. ඒ නිසා කරුවචන් වහන්සේ ආනාපානි හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන හෝ එකක් අරගෙන ඒක ඇතුළතම කිඳා බහින්දී කියනවා. සිඳා බහිනකොට අනිවාර්යයෙන්ම ස්පර්ශය තුනී වෙනවා. ස්පර්ශය තුනී වෙන්න වෙන්න වෙන්න ඒ නාම ධර්ම කොටස් වලට යනකොට තමන්න තේරෙන්නේ නැති වෙනවා මේ ඇඟේ සීමාව කොතනද? මගේ කියා ගන්න උඩුවන් කොටස කොහෙද? බාහිරේ කියා ගන්න කොටස කියන්නේ මොකද්ද? අල්ලන්න බෑ. ආස්වාදේ කොතනින්ද ඉවර වෙන්නේ? ප්‍රසආදේ කොතනින්ද පටන් ගන්නෙ? අල්ලන්න බෑ. වේදනාවක් මතුවෙනකොට කොතනින්ද වේදනාව බවට පත් වෙන්නේ? ඊට ඉස්සෙල්ලා නොතිබුණාද නැත්තම් කවුද මේක වේදනාවක් බව තීන්දුව කරගන්නේ? වේදනාවක් ගියයි කියමු. ඊට ඒ සුවුණයි කිය. කවුද කොතනද සීමාව? බලන් ධාන මොනම තැනකවත් සීමාවක් අහුවෙන්නේ නැහැ. සීමාවක් අල්ලන්න බැරි නම් ඔප්පුවල් ලියා ගන්න විදියක් නැහැ. අයිතිවාසිකමක් තියා ගන්න විදියක් නැහැ. අයිතිවාසිකමක් තියාට බැරි නම් ඒකේ පෙරලි උණයි කියලා දුකක් වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඒ අර ක්වොන්ටම් මේ භෞතික විද්‍යාවෙන් සරල භෞතික විද්‍යාව පට කරගෙන පට කරගෙන යනකොට ඒත් සඳහන් කර තියෙනවා යමා දෙයක් බවටපත් වෙන්නේ අපේ ඇඟිලි ගැසීම නිසා තමයි. නැත්නම් ඒව ඒ වගේ තත්ත්වයකට කරනවා. ශක්ති විශේෂයක් තියෙනවා. ඒ ශක්ති විශේෂයක අපි ඇඟිලි ගැහුවොත් පමණක් ඒක රූපයක් බවට, සද්දයක් බවට, ගන්ධයක් බවට, රසයක් බවට පත් වෙනවා. පත් වෙච්ච දේ නම් වෙනස් වෙනවා. මූලික ශක්ති වශයෙන් නම් වෙනස් වෙන දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් සරුවචනන්ත උදාහරණයක් විදිහට නැටි පිටක්තිය හොඳ කල සම්බන්ධ පුළුවන්, බෑ ගඩොල් කපන්න පුළුවන්, නැටි කල හදාන්න පුළුවන් නැටි පිටක් තියෙනවා. මේ නැටි පිටේ තියෙන කාකල් මේ නැටි පිට රැස්සට අහුණත් අවුවට අහුණත් මොන වුණා මොනක්වත් වෙන්නේ. අපි කිව්වොත් නැටි පිට අරගෙන කවුරු හරි කලයක් ඇඹුවයි කියලා. කුඹලෙත් ඒක අරගෙන කලයක් අඹනවා. කලයක් අඹලා වේලනවා. වේලා පුච්චනවා. පුච්චපු දවසේ ඕක කලයේ කියන නමටපත් වෙනවා. ඒකට කලයේ උත්පත්තියක් තියෙනවා. ඔබ මේ තමයි කරනවා. අන්දෝමයි අනිත්‍යයි. එතකොට ඒක අයිතිකාරයට දුකක් ඇති වෙනවා. නැටි පිටේ තිබ්බනම් බිම වැටුණට කැඩෙන්න දෙයක්වත් නැහැ. අයිතිවාසිකමකුත් නැහැ. මහ පොළවේ තියෙන්නේ පින් නඩු නැහැ. අර නැති පිටක තියෙන්න බැරිද කියන දේ එහෙම තියෙන දෙන්නේ නැතිව එක සංස්කරණය කරන එක තමයි මිනිස්යාවන අපි කරන සදාකාලික අමන මරි තකතිරු මෝඩ වැඩි. ඔය තියෙන කාට දෙන්න දුත් තිබ්බනම් මොනම දෙයක්වත් දෙන්නේ අපිට වෙනස් උනායි කියලා අපිට ප්‍රශ්නකුත් නැහැ. අපිට ඒක දුකකුත් නැහැ. සර්වචනාන්තේ මෙහෙම ජීතවනාරාමේ සංඝයාංශ රූපස්ථානයේ අනුවා අනුශාසනා කරගෙන ඉන්නකොට සර්වචනාන්තේ අනුමාන්නේ මේ ජේතවනාරාමේ තියෙන තනකොළ කවුරු හරි කපාගෙන යනවා. දර ටිකක් කවුරු හරි අරගෙන උඹලට සායක් තියෙනවා. උඹලට කැක්කමක් නැහැ. මොකද අපි දෙන්නේ. අපි කවුරු හරි විදිහට මේ දර ටික මගේ මටයි ඕනේ කියලා හිතුවන කවයිලතර කලක් වුණොත් ඕන තරයි. ආන් ඔය වගේ තෘෂ්ණාව ඉපදුවොත් පමණයි යමක් දෙයක් බවට පත් වෙන්නේ. දෙයක් උනත් නායක අන්දයක් වඩපත් වෙන එක ඒකාන්තයි කියන එක කටුකුරුන්දි ඥානන්ත වහන්සේ නිවනේ නිවීම හොඳට පෙන්නලා තියෙනවා. සර්වචන් වහන්සේ දේශනා කරන ද්වේතානුපස්සන සූත්‍රයේදී යේන යේනේ මඤ්ඤත්ති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් වශයෙන් අපි කල්පනා කරන්නේද කල්පනා කරන පමණින්ම ඒක වෙනස් දෙයක් වඩපත් කල්පනා කරන අපි ඒක මාර්ගයෙන් තවත් දෙයක් වඩපත් වෙනවා. මඤ්ඤණා නැතුව ඇති ඇතියෙන් දැක දැනගන්නවා නම් කවදාකවත් අපිට ඒ ඔප්පු ලියන්න දෙයක්වත් අයිතිවාසී වුණ ගන්න දෙයක්වත් නැතුණයි කියලා කරෙන්න දෙයක්වත් මොකක්වත් නැහැ මැරෙන්නෙත් නැහැ මේක කවදාකවත් ඔප්පු කරන්නත් බෑ කොච්චි කඩේ උසාවියට ගිහිල්ලාක්වත් මාළු මරන කෙනෙක් ළඟට ගිහිල්ලාවත් gadol කපන කෙනෙක් ආවට ගිහිල්ලා හරියන්නේ භාවනා කරන කෙනෙක් ළඟට ගිහිල්ලා කියකි ආනාපානේ හරි ගියාම මොකවත් නොදැනෙන තැනකට එනවනේ ආනාපානවත් දැනෙන්නේ. කයවත් දැනෙන්නේ. වේලාවත් මොකද ඔන්නෝක තමයි නිවන කියන්නේ. නැත්තම් නිවනේ ලකුණු. ඒ මොකද ඒ தත්ත්වේ යමක් නෙවෙයි. අපි ඒක දෙයක් කරගෙන නැහැ. ඒ නිසා ඒක වෙනස් දෙයක් වඩටපත් වෙන්න විදිහක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේකද නිවන? මේකද බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම නැතුව රත්තරන් පාට අයින් මඟ කියන ගලන පුරයක් හම් වෙයිද නිවනක් කියලා. එහෙම බලන්න යනකොට නම් දැන් උනේ මොකද්ද අර තිබුණ දෙයක් නැති වෙච්ච එක විතරයි කියලා සද්දේ කැරලා ගිහින් මොන හරි වැඩක් කරන්න හිතනවා. නමුත් අපි කල්පනා කරගන්නවා නම් යමක් වශයෙන් හොඳට ආනාපාන සංසිඳලා ඉන්න වෙලාවේදී මොනවත් නැහැ. ඇස් ඇත්තේ නමුත් අපි අන්ධය වගේ ඉන්නේ වෙලාවට. කන් ඇත්තේ නමුත් අපි බීරෝසේ ඉන්නේ. කොන්දපණ ඇත්තේ නමුත් අපි කොන්දපණ නැත්තම් වගේ ඉන්නේ. පණ දිනුනත් අපි පණ නැත්තෝ වගේ ඉන්නේ. ඉතින් කෙලෙස් එපදින්නේ. මේකට කියනවා පදංග නිබ්බුති කියලා. එතන එතන ලබන නිබ්බුතිය. මේක බොහෝ කල් පැවැත්වීමෙන් තමයි අපි මේ ස්ථිරසාර වූ නිවන සාක්ෂාත් කළ හැකි නිවන නැත්නම් තුන්වෙනි ආර්ය සත්‍යයටපත් වෙන්න පුළුවන්. මේ බණ කියන්නේ නැත්නම් මේ මතක් කරන්නේ මෙන්න මෙතන ගියාට පස්සේ එතන ඉන්න බැරි පරිතජින විපන්දිතයක් යෝගාවචරයෙන් ස්වභාවයෙන් එනවා. බයක් සහ සැලෙන ගතියක් එනවා. අන්න ඒ බය සහ සැලෙන ගතිය තියෙනකන් යෝගාවචරය කතා කරනවා වාද විවාද වලට අහු වෙනවා දුක අවදනවා. මේක තමයි නිවන් පුරට ඇතුල් වීමේ වාහල් කඩ. මෙතන හොඳට හුරු කර ගන්න ඕනේ. මොකද ස්පර්ශය හොඳටම තුනී වුණාට පස්සේ යමක් ගන්න යන්නේ කොහොමම ඒ කාලෙම තියෙන අරින්ද ඒකෙන් Taman අඳුර ගන්නත් එපා. ඒක Taman අඳුර ගන්න යන්නත් එපා. අනුන්ගේ දෙයක් වගේ යන්නේ සාන්ත සුන්දර භාවයේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචක මඤ්ඤණානේ අතීතනාගත හිතිවිලි නැහැ මා මදය නැහැ, මාන්නේ නැහැ. තෘෂ්ණාව නැහැ. තණ්හා මාන දිට්ඨි මොනවාක්වත් නැහැ. ඉතින් මෙන්න මේකට හුරු වීම සඳහා මෙන්න මේකයි අපි ලැබිය යුත්තේ. මේකට යන්නේ නැතුව ඉන් එහාට තියෙන ආර්ය විවහාර ආර්ය ලෝකයට අපිට අයිතිවාසිකමක් නැහැ. යදී සතුටු විය ඇති නැත්නම් වැඩියෙන් සතුට වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මුග දෙනෙක් මේක අත්දකපු දෙයක්. මොකද්ද? මේ ගත්ත අරමුණ හොඳට හිත නිමක්ත කරන්න පුළුවන්කම. නමුත් ඒක මේ මෙච්චර නික්ලේශී தත්වයේ මත ඉඳගෙන හිතන එක කල්පනා කරන එක මේක පහුරු ගාලා බලන එක නිසා තමයි ඒ කුපිත භාවයට කෙලස් භාවයටපත් වෙන්නේ. මේ සර්වඥාන්සේ සඳහන් කරනවා මේ විදිහට භාගයට තැම්බෙච්ච නැත්නම් භාගයට භාවනා කරලා ඒ මත මතිමතාන්තර අනුන්ට බණ කියන්න අනුන්ට කමටහන් දෙන්න කතා කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම දෘෂ්ටි වලින් දෙපැත්තම කෙලසෙනවා. නිසා හොඳට තමයි භාවනා කරලා මේ తాවකාලික වශයෙන් මේ අරමුණක වායු පොට්ටබ්බ ධාතුක සංසිඳීම ගන්න පුළුවන් තත්ත්වයට ආවට පස්සේ ඒක සාක්ෂාත් කරනවා. ආර්ය භූමියට අපත් වෙනකන් විකතෝම ඒකට සප්පාය කරන සලසලා විකේට භාවනා කරනවා. බණ කියනකොට කාටවත් උපදෙස් දෙන්න යන්න එපා. දුනොත් මොකද වෙන්නේ? ඒ ਬਾගෙට තැම්බෙච්ච අලවිකුණන වෙලෙන්ඩෙක් වාගේ කන කන කෙනාගේ බඩ නරක් වෙනවා. වෙලෙන්ඩගේ බිස්නස් එක වැඩ. නිසා හොඳටම allele තැම්බෙන්න ආරම්භ ඉතින් මේකෙදී මේ එක එක ස්පර්ශ අරගෙන ඒකට කටේ කතා කරන ඇත්තෝ මේ සරුවචන වහන්සේ පුංචි කරලා පහත් කරලා කලකන මේ සෑම කෙනෙක් හොඳට භාවනා කරපුවා. හැබැයි භාගයට තැම්බිච්ච අල. මේ සමනක් ප්‍රාහත්මන කියලා කියන්නේ බොහොම ගුණවන්ත සිල්වන්ත බමන භාවනා කරන තුනොත් භාගයට භාවනා කරලා මේ කරන කතා. මෙන්න මේක සම්බන්ධයෙන් පසුගිය දවස්වල සිද්ධි රාශියක් නිසා මේ තොරතුරු ටික අස්නායන යනකොට මට හම්බුණා මෙන්න මේම අපිට සාකච්ඡා කරන්න හොඳයි නිකන් සාමාන්‍ය හුදු බහුසුත භාවයේ සඳහා අපි මේ ථේරවාදයට අපි කියනවා හීනයානියක් කියලා කියනවා ථේරවාදේ ඒක කිරුවේ ඉගෙන ආපු බණ ටික ඒ කාලෙම පුස්කොළ පොත්වල ලියලා කටපාඩම් කරලා රැකගෙන ආපේක මහායාන බුද්ධාගම මේක පහුරුකකා විමසන වලට ලක් කරනවා. ඒ විමුතුනුවට ලක් කරන කට්ටියකින් ඉස්ලාම කට්ටියක් හැදිලා කිව්වා එදා තුරු වාද වලට විවාද වශයෙන් මේ සාර්වා සර්වාස්තික වාද කියන්නේ සියල්ලම ඇත්තේමයි පඨවි කියලා කොටසක් තියෙනවා ආපෝ කියලා කොටසක් තියෙනවා තේජෝ කියලා කොටසක් තියෙනවා වායෝ කියලා කොටසක් තියෙනවා මේ ලෝකේ දැනගත්තත් නැතත් ලෝකයක් තියෙනවා සියල්ල ඇත්තේ පඨවි මේ රූප ධර්ම සියල්ල ඇත්තේමයි කියන සර්වාස්තවාදීන් කියලා කියනවා ඒගොල්ලෝ ඒ කියන්නේ බොහොම නිත්‍ය සුඛ ගතියකට මේගොල්ලෝ ඔප්පු කරලා පෙන්වන්න පටන් ගත්තා. මේක අර අයිසෙක් නිව්ටන් ගත්ත විදිය මනින්න කියන්න පුළුවන්. ඕන තැනක මැනලක් කියලා පෙන්වන්න පුළුවන්, පරික්ෂා කරන්න පුළුවන් දේවල් ඇත. උතුරු කුර දිවයින මැන්න, දකුණු කුර දිවයින මැන්නත් ඒකේ බර සමාන විය යුතුයි. ආදී වශයෙන් දේවල් ඇත කියන වාදයක් තමයි ඉස්සල්ලාම ඔය මේ මතවාදී ගන්න මාත් විදිහට සරුවාස්ති වාදීන් ගත්තේ. ඒ වෛකල්පික වාදීන් කතා කරලා කිව්වා ඔය දේවල් ක්ෂණ ක්ෂණ වශයෙන් කැඩි කැඩි යනවා නම් දැන් මේ චිත්තක්ෂණ තිබුණේ කියන්නේ ඊගා චිත්තක්ෂණයට යන්නේ. එහෙමනම් ඒ දේ මනින්නේ දේ මතුවලා මතුවෙන චිත්තක්ෂණේ නෙවෙයි. චිත්තක්ෂණ දෙකක් කරන්න බෑ. එහෙනම් මනින චිත්තක්ෂණේ මැනෙන්නේ ඇත්තටම දේ නෙවෙයි. වෙනත් දෙයක්. ඒක ඕගොල්ලෝගේ වාදේ වැරදි. ඕගොල්ලෝ කියනවා නම් හැම වෙලාවෙම පවතින සදාකාලිකව ਸਰවාස්ත්‍ර ਸਰවත්‍ර වූ දෙයක් තියෙනවායි කියලා ඒ දේ ක්ෂණ බංගුර වාදයට දැම්මල් පස්සේ දෙයක් ඒ චිත්තක්ෂණයේ දකින්නයි මනින්නයි දෙකම කරන්න බෑ. දකින්න දේ නෙවෙයි මනින්නේ මනින්න දේ නෙවෙයි දකින්නේ නිසා මේක වෛකල්පිකයි. දේවල් තියෙන්න පුළුවන් නමුත් ඒ තියෙන දේවල් නෙවෙයි ඔය කතා කරන්නේ. ඔයගොල්ලෝ කතා කරනකොට ඒ දේවල් වෙනස් දෙයක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා ਸਰවාස්ත්‍ර වාදින්ට ලොකු පහරක් එනවා. ඊට පස්සේ වෛකල්පික වාදයෙන් එනකොට මාධ්‍යමිකයන්පත් වෙලා ওই දෙක මැදින් යන්න උත්සාහ කරා. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ මේ තියෙනවා කියලා ගත්තොත් තියෙනවා කියලා ගන්න පුළුවන් නෑ කියලා ගත්තොත් නෑ කියලා ගන්න පුළුවන් කියලා මධ්‍යම වාදය මාධ්‍යමික වාදය. ඊට පස්සේ ඒකත් යොමු කරලා අවසානයේ තාමත්ම විඥානවාදයේ කෙලවරටම ගිය විඤ්ඤාති මාත්‍රකා සිද්ධි නැත්නම් ලෝකා යෝගාචාර කියන කතාවෙන් කිව්වේ මොනම දෙයක්වත් ලෝකයේ නැත්තේ ඔක්කොම විඥාන විසින් මවන ලද මායාවක්. ඒගොල්ල කිව්ව අන්තිමට විඥාණයට යමක් නැවීමට හේතු වන කුසුකවල උඩගෙඩි දෙන තරමටවත් විඥාණයෙන් පරිබාහිර වූ කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඔක්කොම විඥාණයමයි. විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. විඤ්ඤාති මාත්‍රතාවයක් පමණයි. මොකද එකම දෙයක් දෙන්නකොට දෙන්නකොට දෙවිදිහකට ඒ බලන්නේ. බලන්නගේ හැටියටයි වෙනස් වෙන්නේ දෙයක් කියලා දෙයක් නැහැ. ඒගොල්ලෝ කිව්වා හීනෙකදී අපි හීනයක් දකිනකොට ඒ හීන ඉන්නා තාක්කල් අපිට පේන්නේ හීන හීනයක් විදිහට නෙවෙයි. සත්‍යයක් විදිහටමයි පේන්නේ. රණ්ඩුත් වෙනවා, සීදීනසා ගන්නත් පුළුවන්, ශුක්‍රමෝචන සිද්ධ වෙනවා, කාමාස්වාදත් ලබනවා. සම්පූර්ණ හීන ලෝකේ ඉන්න තාක්කල් හීන ලෝකයේ ඇත්තක් වශයෙන් තමයි පේන්නේ. නමුත් ඒක එළිවෙච්ච වෙලාව වෙනවා මොන්න තරම් පටලවිලා. ඒක ඕනෝක තමයි සරුවචන් වහන්සේට බුදු වුණාට පස්සේ උනේ මේ මිනිස්සු ඉන්නේ සම්පූර්ණ අන්ධ භූත ලෝකෙක. යමක් නැති තැනක ඇත්තේයි හිතාගෙන දුක් වළඳන જાතියක්. නැති බව, තුච්ඡ බව, හීන බව, අනාත්ම බව දන්නවනම් ඔකේ විඳවන්න දෙයක් නැහැ කියලා විඤ්ඤාප්ති මාත්‍රා සිද්ධියේදී විඥාන ධර්මයේ තාමත්ම ගැඹුරට කියනවා. මේ ලෝකය කියන්නේ හුදු විඥාන මාත්‍රයක්. කණ්ණාඩියක් ඉස්සරහ ගියාම ඒ කණ්ණාඩියේ පේන්නේ කණ්ණාඩියේ තියෙන දෙයක් නෙවෙයි උඹමයි. මේක තමයි බොහෝම ඈතට ගිහිල්ලා ඒ විඥාණය තමයි මේ දේවල් ඇති කරන්නේ විඥාණය තමයි ඊට පස්සේ එවුවම මනින්නේ හොරාගේ අම්මෙන් පේන අහනවා වගේ ඒ නිසා විඥාණයට ඕන දෙයක් Tamange මට්ටම් තම් මට්ටම් කිය යන නිසා දෙන්නෙකුට වාද දෙකක් ඕන විදිහට ගන්න පුළුවන් එකම දෙයක් මත මේක තමයි ඔය මහායාන බුද්ධාගම කෙල කමිනිච්ච විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය. අන්තිමට මේක දැනගත්තට පස්සේ Hindu ශංකරාචාර්යයන් වහන්සේ උතුමා සඳහන් කළා කිව්වා විඥාණය මැනීමේ ශක්තිය තිබුණට විඥාණයට වගේ දෙයක් නැවීමේ ශක්තිය තියෙනවා කියලා අපි කියන්නේ අපිත් කියන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියලා උන්නෝකට තමයි. ඊට පස්සේ මහායාන බුද්ධාගමේ තිබුණේ ඉතාමත්ම ගැඹුරු මතය ශංකරාචාර්යින් වහන්සේ කැරුවට පස්සේ Hindu ආගමේ අද ඔය තියෙන අද්වෛත වේදාන්තයයි ඉතාමත්ම ගැඹුරින් සඳහන් කරන දේ. මේ ලෝකේ මූලික වූ ශක්තිය නෞකාර දිව්‍යන් වහන්සේ කියලා ආත්ම දෘෂ්ටියෙන් ඉදිරිපත් කරාට බුද්ධ ආගමේ තියෙන මත සේරම තියෙනවා. ඒක නිසා විවේකානන්ද තුමා ලෝක පාර්ලිමේන්තුවට ගිය වෙලාවේ සඳහන් කළ තිබුණා බුද්ධ ආගංකාරයෙන් අපට Hindu ආගමේ ඇති ඉගෙන ගන්න දෙයක් නැහැ. අපේ අපේ ආගමේ ඔක්කොම දෙනම අපේ ඇත්තෝ කෙරුවේ නැහැ. බුදුහාමුදුර විතරයි කළේ. ඒ නිසා මේ බුද්ධ කල්පේ පහළට ශ්‍රේෂ්ඨ මුතුමන්වන්සේ ගෞතම සර්වඥාන්ත මම උතුමන් වහන්සේට වඳිනවා කියන්නේ. අනගාරික ධර්මපාලතුමත් බුද්ධ ආගමන කතා කරා, Hindu ආගම ගැන කතා කරන කිය විවේකානන්ද තුමත් බුදුහාමුදුරන්ට ස්තුති කරා. හැබැයි කිව්වා බුද්ධ ආගමේ ඉගෙන ගන්න දෙයක් අපිට නෑ. අපේ Hindu ආගමේ ඔක්කොම තියෙනවා කියලා. මේ විදිහට අපි මේ බැලුවොත් අර සියල්ලම ඇත්තේයි කියන ඇත්තොත් බලලා අත්ගාලා දැකලා තමයි මේ කියන්නේ. දැන් ලංකාව තේරවාදී කියන අභිධර්මයේ ඕකමයි. මේ පතරි ආපෝ තේජවත් ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන වගේ හරියට මහන්සිලා කටපාඩම් කරලා අත්ගාලා තමයි කියන්නේ. නමුත් ඕකේ නිවන් දකින්න බැරි බව විතරක් ප්‍රශ්නේ තියෙනවා. කවුරු හරි කියනවා නම් ඒ ඔක්කොම ඇත්තේ නැතය සියල්ලම හොදු නාම මාත්‍ර පමණයි කියලා ඒකත් බුදුහාමුදුරු කියන්නේ ඒත් මේ ආවට ගියාට හීනෙන් බයලා නෙවෙයි කියන්නේ හුඟා කල්පනා කරලා. වාද කළගෙනම එක එක නිවන් දකින්නේ. ඊට පස්සේ කවුරු හරි කියනනම් ඔය විඥාණයමයි මවන්නේ විඥාණයට ඕක නැවීමේ දක්ෂකමක් ඇති නැහැ. දැන් නැවුවට පස්සේ මනින්න විතරයි පුළුවන් ආදි වශයෙන් හින්දුආගම ගැන කතා කරත් බුද්ධ ආගමේ මහායාන තේරවාද අතර තියෙන වාදව තත්‍යක් මිස බොරු කියනව නෙවෙයි. ඒත් මේ ක්‍රීඩියක් ආරලා ලොකු ආගමික ජීවිත ගත කරමින් ඕ දේවල් කරන්නේ. අපිට වැඩි කිසිම විශේෂත්වයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දුකෙන් තොර වෙන්න බෑ. දුකෙන් අයින් වෙන්න බෑ ඒගොල්ලන්ගේ වාදවලින්. ඒකයි අපේ අතර තියෙන වෙනස මොකද්ද? ඔය එකක් හරි අල්ලන්න ගියොත් අපිට දුක වැහෙනවා. දුක්ඛ සත්‍ය වැහෙනවා. ඒ නිසා අපි ආනාපානය අල්ලනවා. අල්ලලා ඒකේ තියෙන ස්පර්ශයේ ගෙවි යනකොට යනකොට යනකොට හොඳට තේරුම් ගන්නවා මගේ හිත දැන් වාදවලින්, සමීකරණ වලින්, කාගවත් මතවලින් නෑ හිත හිත විසින්ම නිදහස් පුත්තිය බුද්ධියෙන් විමසුන් නොනේ යන්න නම් ඔය මොනවත් නැතුව ගත්ත අරමුණෙමුත් විවිධ මුක්ත වෙලා ඒ බව දැනගෙන යන ගමන යන්න ආන් එහෙම යනකොට හොඳට පේන්න පටන් ගන්නවා එහෙම ඉනකොට ඇස් දෙක ඇදියොත් ඔන්න රූප පේනවා ඔන්න දුක් පටන් ගන්නවා සද්ද වලට අහුම්කන් දුන්නොත් ඔන්න ඒ සද්ද වලට අර්ථ එනවා ඒක හොඳ නරක තේරෙනවා කයට හිත ගියොත් දුක් වේදනා සුඛ වේදනා එනවා. අර මුල අරමුණේ ඉන්නකොට මොනක්වත් නැහැ. මේ தත්ත්වේ බොහෝ කොට ඉඳීමෙන් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ අදුම ගතයෙන් අර සෝවාන් වෙනකොට කැඩිලා යන සක්කාය දිට්ඨිය. මම වෙමි කියන අදහස නැති වෙන එකයි වෙන්නේ. අන්න ඒකයි අපිට බය එන්නේ. ඒ තරම් අපි මමට ආදරේ. ඒ තරම් මම මගේ මතවලට ආදරේ. ඒ තරම මට මගේ වස්තු වලට ආදරේ. ආනාපාන දිගේ හොඳට හිත සීමේගෙන යනකොට අන්න ඒ වස්තු සංනාව නොදැන අතහරින්න වෙනවා. බුදුහාම කියන දන දන කාරණේ කියලා. ඒ වෙන බව දන්නව ඒකමයි සැප. ඒකමයි අපි දෙයක් යමක් දෙයක් බවට පත් කරගන්නේ නැහැ. එතකොට දෙයක් අන් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ගැමී උපමා වලින් උනත් ඔක හොඳට පැහැදිලි වෙනවා නිකන් අර දෙකේ පොතේ කතාවක් අපි නිතර මතක් කරගන්නවා එක කට කිහිවලේ කොල්ලවෙක හදලා පඳුරක් අයින් කියලා බලන්නේ කියලා. බලනකොට ආයෙත් ඇවිල්ලා ඉවරලා අර කොල්ල බබට අතින් ගහලා තියෙනවා. එන්න බබා සෙල්ලම් කරන්නේ. සහනකොට ඊට ඇල්ලුවා. කොල්ලවලට. අනික අතින් ගැහුවා. අනික අතින් ඇල්ලුවා. පයින් එකක් යනවා. පය ඇල්ලුවා. ඉතුරු පයෙන් යනවා. ඒකත් ඇල්ලුවා. ඔළුවෙන් ගැහුවා. ඒකත් ඇල්ලුවා. එතකොට වාහනේ ඒ බලාවිලා කනවා කොල්ල බබා අල්ලගත්තට පස්සේ යන්න බෑනේ ආවට. අවුල. ඒ වගේ තමයි මේ කොහොල් බබා පැත්තක තියෙන්නේ. අපි ගිහිල්ලා අතෙන් ගහනවා. ගහලා කියනවා එයා මගෙන් අතින් අල්ලගත්තා කියලා. අනික් අතින් ගහනවා. අනික් අත අල්ලගත්තා කියලා. අංග පහෙන්ම ගැව්වට පස්සේ අහු වෙලා තමයි. ඒක නිසා මේ ලෝකයේ තියෙන දේවල් يعني ලෝකයේ තියෙන වස්තු මගේ කරගන්නේ මම නම් ඊට පස්සේ දුක තමයි. මම හුඟක් ඉස්සර ලෝකේ ජීව නිගස්සනේ තමයි අපේ කෙවල් වල තියෙන ගම් වල තියෙන මේ ඇත්තෝ මිනිස. ඇත්තෝ කියන එක සිංහල වචනයක් කරාද? බුෆේ ඩයට් එක. එතන මේක ඔක්කොම අරලා දෙනවා. ගිය මිනිහ තමන්ගේ රුචිකත්වයට තමයි අතර ගන්න. සැර බීමක් තියෙනවා, තෙල් කෑමක් තියෙනවා, පයින් රස කෑමක් තියෙනවා. මේ විදි වැඩි ආකාරින්ද වගේ හදපු ඉවත් තියෙන ඔක්කොම තියෙනවා. ඉතින් ඒක ඇටෝම් මේ හිතේදී කොයි එකද අතර ගන්නෙ? අතරගත් එක තමයි කන්නේ. අතරගත් එක තමයි කන්නේ, කාපු එක තමයි බඩට යන්නේ. බඩට යන එක තමයි දිරවන්නේ, දිරෝපේ එක තමයි ඕජාව වශයෙන් ශරීරගත වෙන්නේ. ඕජාවෙන් තමයි ශරීරයේ පැවැත්ම තියෙනවා. ඉතින් මනසේ කායේ ජීවදී ආරෝගයක් වශයෙන් සීනිලා කවසක් වෙනවා. ඒ මනසේ ගෙදර ඇවිල්ලා බනිනවා ඇත්තෝ මේ කාර්යයට බනිනවා ඒ මිනිහා බලන්න මේ සීනි කියලා තිබ්බනේ. මේ සීල දෙද්දිබ්බට කෑවේ කවුද? ඒ නිසා හොඳට බලන්න මම වැඳලා කියන එක අනුන්ගේ දේවල් බලන්න යන්න එපා ලොකු අවුලක් වෙනවා. Taman දිහා බලන්න Tamanට අද දුකටපත්ලා තියෙන ඕනම දෙයක් තියෙනවනම් ඒක අල්ලා බදාගත්තේ Tamanනේ. අපි අයිතිවාසිකම් කියන නැත්නම් අපි කියනවා මේ වගකීම් යුතුයකම් නොකර බෑ කියලා. නොකර බැරි නම් ඉතින් කතා නොකර විඳගන්න. ඒක ඕන කෙනෙකුගේ දුක, ඕන කෙනෙකුගේ කමතහනක්, ඕන කෙනෙකුගේ ප්‍රශ්නයක් දිහා බලන්න ඒ කුච්චයට ඒත්තු ගන්නඳ අර කොල්ලප වගේ මොකට බෑ මේ පාරයිනේ තියෙන එකට ගැහුවේ. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක්ම මඤ්ඤනා කරයිද ඒ නිසාම ඒක වෙනස් දෙයක් වාට බැඳෙන උඹත් වෙනස් දෙයක්පත් කරනවා ඒ කියන්නේ උඹ දුකටපත් වෙනවා. යන්නේකට යන්නදලා නිකන් ඉන්න එක තමයි බුද්ධ ආගමේ කියන්නේ අතහැරලා දානවා කියන්නේ. ඉතින් භාවනා කරනකොට මේක දකින්න පුළුවන් ආනාපානේ අතහැරෙනවා. අන්න ඒක ලොකු දෙයක් විදිහට හිතා ගන්න. ආය ආනාපාන හොයන්න හුස්ම ගන්න යන්න හොයන්න යන වෙනුවට ඒක හිතියොත් ඒක බොහෝ කොට ගත්තොත් බහුලීගත කළොත් අපිට තේරෙනවා අහ කියන්නේ නයි උඩුක් වේදාගෙන කනවා කනවා කියන එකක් තමයි මේ මනුස්සකම කියන්නේ. ඒකත් නම් ඇති දෝෂයක් නෑ. ඒ අනු නඩු කියනවා ඊට පස්සේ. අන්න එතකොට තමයි ප්‍රශ්නේ ගැටෙන්නේ. ඒ නඩු කියනකොට මෙලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් මේක ආතටත් කියන්න කරුණු කියනවා නැත්තම් හදලා කියනවා. තමන්න පොඩ්ඩක් ඔබ දාගෙන බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන තරම් වට විහිළුවත් අපි කරන්නේ කියලා. ජනතාවට විහිළු සපයන එකයි අපි කරන්නේ යම් විදිහකට අපේ තුල චෝදනාවක් ඇවිල්ලා අපි බැලුවොත් මේ චෝදනාවට මූල හේතුව කොහෙද කියලා මමමනේ මම යමනේ ඒකෙන් අදහස් කරන්නේ එහෙම දේවල් වල කියන්නේ එපා කුරු දෙකන් දීලා කියන්නේ එහෙම නෙවෙයි කියන්නේ අපි මේ ධර්මතාවයට ඉඩ දෙමු මේ ලෝකයේ අතෝ මේ හේතු වෙනවා මොකටද ගත්තේ? ඇයි යමක් දෙයක් බවට පත් කරගත්තේ? දෙයක් බවට පත් කරගත්තොත් අන් දෙයක් බවට පත් වෙන දුකටපත් වෙනවා. අතහලා දැම්මොත් නෑ. මේක සම්බන්ධයෙන් සරුවචනාංශ උන්ට ලස්සන උපමාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සුරාසුර යුද්ධයේදී ඒ කොතනක් වෙන්නේ ඕක තමයි අසුරය දිනුවා. අසුරය කියලා කියන්නේ අදාහරණයක අසාධාරණ පක්ෂය දිනුවා. දිනවනේ අරෝ සත්වේන්ද්‍ර කතා කරලා කිව්වා විෂ්ණු දේවේන්ද්‍රට ඒ මහා ගිරිහාට කලම්බලා අමෘතය කාලෙන්නේ. ඇස්සේ ගිහිල්ලා කීසවර කලම්බලා අමෘතය හානවිලා මැරිච්ච මැරිච්ච දෙගුරු සියයකම තෙව්වා. කොහොමකට අර ඔක්කොටම පණක්. පණාට පස්සේ කිව්වා දැන් මේ ඇත්ත ඔක්කොම වල මේ මැරිලා උපදලා ගත්තී. මැරිවි අතුරියෝ වහාම දැන් අර සත්න ජවයේ කට කවාගෙන යුද පෙරමුණේ ඉදිරියට යන්න කියලා ගිහිල්ලා ගැහුව ගහපු ගමන් තේරම අසුරයෝ මැරුවා. මනෝඩ අසුරු දේවේන්ද්‍රයා වේපචිත්තනං අසුරේන්ද්‍රයා ජීවග්‍රහයෙන් අල්ලගෙන පස්කොලකින් දඬගෙන ඇවිල්ලා තියෙනවා. බෙල්ලෙන් පොඩක් දැම්මා කකු අත් දෙක අල්ලලා කැලමිට ළඟින් එක පොටක් දැම්මා, කඳමැදින් එක පොටක් දැම්මා, ගණිත එකට පොටක් දැම්මා, මාපටංගිලි දෙක එකට දාලා බැලුවා. දැන් ධර්මයේ වගේ දෙවිගොල්ලෝ උත්සාහගෙන ඇවිල්ලා සතු දෙවියන් එක පණ්ඩ පාණ්ඩු කම්බල ගහලාගෙන ඉස්සරහට දාලා තියෙනවා. දැන් ඕන යුද අධිකරණය. සතු දෙවියන්ගා තමයි මේ විනිශ්චය කරන්නේ. මෙයා තමයි මේ ධාර්මිකව සාධාරණ ජීවත් වෙන දෙවියන් විරුද්ධව සටනක් මෙහෙवला. දිව්‍ය වරක් සම්පූර්ණයෙන් පෙරද්දුවා ඒ නිසා දුස්තෙක්, සාජ ද්‍රෝහියෙක් ඉතින් දැන් නඩු ආන්දයෙන් දැන් දෙවියෝට සුද්ධ කරලා ආපු ගමන් දාඩිය මුණින් කන දාගෙන මේගොල්ලෝ ටිකක් මේ අධිකරණයේ රැස්වෙනකන් අසුරේන්ද්‍රය කල්පනා කරලු වැරදිලා හරි ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝකෙන්නේ කියලා. යුදාධිකරණයට ඇවිල්ලා තියෙනම දිව්‍ය ලෝකෙනේ මේක ඉන්න කටේ සාධාරණයිනේ මේක ඉන්න කටේ ධාර්මිකයිනේ කියනකොට යාට හිතවිල්ලේ ආපු සතුටට අර දැනි පාම ගැලවිලා දෙවියන් අතර කවදෙවි කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඉන්වෙස්ට්මන්ට් කරලා කියලා දෙනවා මේක නිකන් ස්කෝලර්ෂිප් එකක් වගේ. යුදාධිකරණටි කියලා ගෙනල්ලා දාලා තින දිවි ලෝකෙට කියලා පුදුමාකාර සතුටකින් ටික වේලාවක් යනකොට කල්පනා වුණාලු කි මං වාගේ හොරිකඩේ මේ සම්පූර්ණ අසුරනිකායට නායකත්වය දීපු මම දැන් ඇවිල්ලා දෙවිව සාධාරණයි කියන කර්මතම යන්න උනානේ මට ඔන්න මගේ හිත හැටියට කියලා ඒ අසුරයෝ හරි කියලා හිතනකොටම අර දැනිපා වැටිලා පානුකම්බල සෛලාදවල ඩොග් ගාලා දෙනවා අසරින්ද කල්පනා කරන මේක හරි වැඩක්. මම දැන් මේ දිව්‍ය සාධාරණයි දිව්‍ය ධර්මයි කියලා හිතනකොටම මම මගේ දැන් ගැලවෙනවා. අසුරිය සාධාරණයි කියලා හිතනකොට දැන් මම නාගත්තේ දීපක සාධාරණයි කියනකොට දැන් වදිනවා කියන්නේ. සරුවත් අනේ සඳහන් කරනවා මිනිස්සුයෝ මේ පංචස්කන්ධයල කරන ඇලීම ඔන්න අසුත්ති දීපචිත්ති අසුරේන්ද්‍රයාගේ ඒ බැමි පහටත් වැඩි සියුම් කියලා. ඌ අල්ලබදා ගත්ත නිසානේ ඔය අනිත්‍යතාවයයි දුක්ඛතාවයයි බදා ගන්න තුව බෑ කාම ලෝකේ ඉන්නකම් බදා ගන්න ඕනේ නෝත් භාවනා කරනකොට අපිට අවස්ථාවක් ලැබෙනවා උන්නෝක සතියෙන් සමාධියෙන් සති සමාධියක එල්ලවීම නිසා ඔයින් අපිට తాවකාලිකව වෙන් වෙලා අනුංගෙ දෙයක් විතර බලන්න පුළුවන් තත්ත්වයක් භාවනාවෙන් බලන්න පුළුවන් තත්ත්වයක් අන්න ඕක අගය කරන තාක්කල් ආධ්‍යාත්මික ජීවිතයක් නැහැ මේක කතා කර කර ඉන්නකොට පසුගිය ටිකේම අපි නිතර මේ කතා කරා කතා කරනකොට මට මේකත් පරිගසිත විස්හම්ද නැද්ද මන් දන්නේ මම කැමති යෝගාවචරයන් වහන්සේලාට මතක් කරන්ඩ අපි මේ විදිහට භාවනාවේදී හොඳට මූල කර්මස්ථානයේ නිමග්න වෙලා ඉන්නකොට ඒ නීවරණ නැහැ තණ්හාමාන දිටි නැහැ අපිට මේක බොහෝ කොට ඉඳ ලැබේවා කියලා යම් කිසි විදිහේ පිළිච්ච ගතියක් යම් කිසි විදිහේ සාසන සම්පත්‍ති කරගතියක් අපිට වැටහෙනවනේ අන්න ඔය දේම එහෙම නැත්නම් පැය ගාණක් භාවනා කරලා ලබාගත්ත මේ දේම දකින්න වෙලාවදී දකින්නයි කියලා මෙනෙහි කරනකොටත් ගන්න බැරිද කියලා පොඩ්ඩක් බලන්න. යමක් අහනකොටම හොඳ හෝ වේවා නරක හෝ වේවා මම දැන් හිත ගිහිලා තියෙන කනටයි මේ ඇහිීමක් සිද්ධ වෙන්නේ කියලා ඔකට සතිය එළඹුණොත් අන්න අර විදියම ඒප චිත්‍රය අසුරේන්ද්‍රයාගේ බැමි පහකල වෙනවා වගේ අහනකොට අහන බව දන්නවනේ ඒත් අපි විමුක්තයි. යමක් පහස ලැබනකොටම පහස ලැබෙන බව දන්නවනේ ඒත් විමුක්තයි. ඒක නිසා අර ආනාපානිය වගේ ගෙවා දැමීමකදී අපි ලබන්නා වූ ඒ සාන්ත සුන්දර తত্ত্বය උගා සමත සමාධියට බර ඒ සාදාංග නිබ්බුතිය. ඉන්නේ ඉනදී කෙලස් වේවා කුසල් වේවා වේග ධාරාවක් වේවා tempatkamak වේවා දැකීමක් වේවා ඇසීමක් වේවා කරන කරන වෙන වෙන දේ හොඳට දන්නවනේ ඒ වෙලාවේදී අපට පුළුවන් වෙනවා එයින් මිදෙන්න. එයින් යමෙක් වෙන එක නෙවෙයි වෙන්නේ යමෙක් නොවෙන එක. ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් නැත්නම් ක්ෂණික සමාධිය පුරුදු කරගත්ත කෙනෙකුට හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් රූපයක් දැකලා කටත් අරගෙන ඒක දිහා මත් වෙලා බලහිනවට වඩා මම දැන් බලන්නේ මට පේන්නේ පේන එකයි කියලා දන්නවනම් අපිට ඒ රූපයෙන් කෙලහෙන්න තියෙන කක්කයක් වෙයි. සද්දයක් ඇහෙනකොටම මම දැන් අහනවා කියන එකට මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ සද්දයෙන් අපට ඇඳිල්ලක් හෝ නැත්නම් අපි පතරීමක් හෝ වෙන්න තියෙන අවස්ථාවක් වෙයි. ඒක නිසා සෑම වෙලාවෙදී මූල ධර්මයේ දන්නවනම් අපිට කියන්නේ මේ සෑම දෙයකටම ස්පර්ශය දුන්නොත් ඒ ස්පර්ශය නිසා අපි පාදවල පැටලෙනවා. එනකොට ස්පර්ශය ස්පර්ශ වශයෙන් දැනගන්න පුළුවන් නම් මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ සතුරන්ට අපේ බලකොටුවට වැද ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒක නිසා කරුවචනසේ ද්වේතානුපස්සනා සූත්‍රයේ සඳහන් කරනවා අනත්ත නියත්තමානානං අනත්ත නියත්තමානී පස්ස ලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යත්ති මඤ්ඤති මානේ මේ අනාත්ම වූ ලෝකයේ ආත්ම සංඥාව ඇතුව අනේ මේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකයේ දේශ බලව මේ නාම රූපයේ දැස ගන්න හදලා මේක මගේ කියා ගන්න හදලා ඒක ඇත්තක් කියලා බාර ගන්න තරම් මේ මෝඩ වෙලා තියෙනවා කියන්නේ මේ නාම රූපේ අඳුනගත්ත ගමන් නාම රූපේට ආවෙනිකෝ දුක් අපට එනවා. නාම රූපේ අඳුනගන්න නැතුව ඒක ඒක වශයෙන් දැක ගන්න තාක්කල් වේන වේන මඤ්ඤති සතෝතං හෝති අඤ්ඤතා. ඒක අපි ඒක ඒක වශයෙන් අඳුන ගන්න ගන්න අපි ඒකෙන් දුක් වෙනවා. ඒක නිසා ඒක බොරුවක්. ඒක මායාවක්. ඒක මුසාවක් බව දැනගත්තනම් මේකේ අපිට තියෙන දුක අපිට තියෙන අනාත්මය අපිට තියෙන අනිත්‍ය භාවය පොඩි පරතරයක් ගන්න. අන්න ඒ මෝහ ධර්මය මෝහ ධර්මයේ වශයෙන් දැනගෙන මේ දෙකක් අතර මැද තියෙන නිවන නම් වූ ධර්මයේ තේරුම් ගන්නට වැඩි දුර යන්න ඕනෙත් නැහැ අර කියන විදිහට අහනකොට දකින්නකොට වාරයක් පාසා මෙහෙ කරලා ශනිත සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචර පිළිස මතක තියාගන්න ඕනේ. අපි මෙතෙක් කල ආයෝජනය කරගෙන ආව විශාල වටින ධර්මතාවයක. ඒ ධර්මතාවයේ නැවත නැවත පාවිච්චි කිරීම ඉඳගෙනත් කරන්න හිටගෙනත් කරන්න සක්මනේදිත් කරන්න ඉදින්දා වැඩවලදිත් කරන්න පරියන්කේදිත් කරන්න ඒකට තේරෙනවා ඒක යොදන්න බැරි කලක් නැහැ. නමුත් ඒක හරි හැටියට යොදා ගන්න මේ ධර්ම සාකච්ඡා බණ වල සම්බන්ධ වෙලා ආයුධ පාවිච්චි කිරීමේ දක්ෂකම ඇති කරගන්න. ඇති කරලා බලනකොට කියනවා සරුවත් සංඝාසී කියන්නේ අනිකුත් සාස්තුන් වහන්සේලා අතර මොන්න තරම් ගැඹුරකට ගිහිල්ලාද අපිට මේ ධර්මයේ දේශනා කළා කියලා. අපිත් මොනතරම් කැපකිරීමක් කරනද මේ දේවල් අපි සංතානගත කරලා තියෙන්නේ. අපේ ඉදිරි කාලේ මේ වස් කාලේ පුළුවන් තරම් මේක අහන දකින්න වාරයක් පාසා මේ වෙලාවේ සම්බන්ධ කරගත්තොත් අපිට ඒ ඒ වෙලාවේ නිවන් ලබා ගන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. අවසාන අපි ප්‍රාර්ථනා කරන්නා වූ මේ මාර්ග ඥානයෙන් නිවන් සාක්ෂාත් කිරීම මේ සියලු දිනාටම නැත්නම් ඊටාම දක්ෂ කීප දෙනෙකුට හෝ ලබා ගැනීමට හැකි ශක්තිය ලැබේවා. සියලු දිනාටම නමුත් එතනතර ලැබෙන්නා වූ මේ සදාංග නිබුතිය ආහාරයක් වාගේ. එදිනෙදා දෙයක් වශයෙන් දුරට තමන්ගේ අතේ තුලින් තියෙන ශක්තියක් වඩපත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනාව සමග අදට නියුත් ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ